මේ මොහොතේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ සතරමා භූත වලින් ඇදිච්ච අපි සතරමා භූත එක්ක ගනුදෙනු කරනකොට සියල්ල සතරමා භූත වශයෙන් දකින්නේ කොහමද? සතරමා භූත වශයෙන් දැකලා අපි ඒ සමග ජීවත් වෙන්නේ කොහමද? ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව කියන කාරණාව තමයි අද අපේ විශේෂ සාකච්ඡාව. අද ලෝකේ ගොඩාක් තපස්වරුන්ට වැරදිච්ච තැනක් තමයි සියල්ල සතරමා භූත වශයෙන් දකින්නට තමන්ගේ ගුණයක් වැඩිලා නැහැ. ඒ දක්ෂකම තමන් තුළ නිර්මාණය වෙලා නැහැ. අද අපි වර්තමානයේ තුල ජීවත් වෙනකොට අපි පරිභෝජනය කරන බඩමුට්ටු අපෙත් එක්ක දෛනික කටයුතු වල ගනුදෙනු කරන සෑම භාණ්ඩයක්ම පුද්ගලයෙක් සත්වයෙක්ම අපි වටිනාකමකින් දකිනවා. අන්න ඒ අඩුව අපට විවිධ ඇලීම් වලටත් විවිධ ගැටීම් වලටත් හේතුවක් වෙලා නැවත නැවත මේ සංසාරේ ඉපදෙන්න ඒකම අපට භවයක් බවට නිර්මාණය වෙලා තිනවා. එනම් මේ ලෝකේ නිර්මාණය ආරම්භය කියලා කිව්වොත් ඒ හැම දෙයක්ම පටන් අරන් තියෙන්නේ සතරමා භූත වලින්. කුමක්ද මේ සතරමා භූත පඨවි ආපෝ තේජෝ වායෝ කියලා ඒකට නම් කරනවා. පඨවි කියලා කියන්නේ ඝන වස්තු නෙමෙයි. වායෝ කියලා කියන්නේ වායු වස්තු නෙමෙයි. ආපෝ කියලා කියන්නේ ද්‍රව වස්තු නෙමෙයි. තේජෝ කියලා කියන්නේ උණුසුම් වස්තු නෙමෙයි. අපට වැරදිලා තියෙනවා. හේතුව මේ සතරමා භූත ගැන අපි ගොඩාක් දේවල් ආලා තියෙනවා, කියවලා තියෙනවා. හැබැයි අපි එක දවසක්වත් කල්පනා කළේ නැහැ. එක මොහොතක්වත් කල්පනා කළේ නැහැ. මේ කියවන දේවල් ලියලා තියෙන්නේ ප්‍රත්‍යක්ෂ කරපු කට්ටියද? අපි ආලා තියෙන දේවල් අපට කියලා දුන්නේ මේක අවබෝධ කරපු කට්ටියද ප්‍රඥාවෙන් යුක්තවද මේක කියලා දුන්නේ කියලා එක දවසක්වත් අපි ඇහුවේ නැහැ. ඒ නිසා මේ පටවියාපෝ තේජෝ කියලා කියන මේ සතරමා භූතය පිළිබඳව වැරදි වැටහීමක් අපි තුල තියෙනවා. ඒ අවබෝධය තුල යම් යම් දෝෂ තියෙනවා. අපි තේරුම් ගත්ත සතරමා භූතය මේ ලෝකේ ඇත්තටම නැහැ. ඇත්තටම ඉන්නේ වෙන සතරමා භූතයකින්. එහෙනම් සතරමා භූතය කියන්නේ කවුද? ඒගොල්ල මොන වගේද නිර්මාණය වෙලා තියෙන්නේ? ඒගොල්ලන්ගේ ස්වභාවය කොයි වගේද කියන යථාර්ථය තේරුම් ගත්තේ නැත්නම් මේ ලෝකේ කිසිම කෙනෙක් සතරමා භූත දන්නේ නැහැ. ඒ නිසා තමයි අනන්ත අප්‍රමාණ අපි වචන වලින් කියනවා හැමදේම සතරමා භූත කියලා අපි තේරුම් අරගෙන හිටියාම ඇරි. එහෙනම් Tamanගේ දරුව මතක් වෙනකොට කම්පාව දැනෙන්නේ ඇයි? ලුණු ඇඹුල් රස ටික වැඩිපුර දැනෙනකොට වැඩිපුර කන්න තව ටිකක් අංගගෙන කන්න දවල් කෑමටත් ඉතුරු කරගන්න ඒ කම්පාව දැනෙන්නේ ඇයි හැමදේම සතරමා භූතනම් බනිනකොට තරහා යන්නේ ඇයි? හැමදේම සතරමා භූතනම් ඇඟීම් වලට වාල් වෙන්නේ රාගයට ගොදුරු වෙන්නේ ඇයි? එහෙනම් මෙතන සතරමා භූත කියලා දැනගත්තාට ඒ ප්‍රත්‍යක්ෂ දැනුම අපි තුල නැහැ. යථාර්ථය අපි දන්නේ නැහැ. එහෙනම් කුමක්ද මේ සතරමා භූත කියලා බැලුවාම සතරමා භූත කියලා ලෝකෙ එකක් නැහැ. ප්‍රත්‍යක්ෂ කරපු කට්ටිය කවුරුත් සතරමා භූත ගැන කතා කරන්නේ නැහැ. ඒගොල්ලෝ එක භූතයක් ගැන කතා කරන්නේ. මොකද්ද ඒ එක භූතයා? එයා තමයි පරම සත්‍ය. මේ ලෝකේ පරම සත්‍ය තියෙනවා. හැබැයි පරම සත්‍ය මේ ලෝකෙට නිර්මාණ වෙන්න ක්‍රමයක් තිබුණේ එයාගේ නිර්මාණයේ ක්‍රමවේද හතර තමයි මේ සතරමා ධාතු. බලන්න එකම එක භූතයක් ඉන්නවා. ඒ භූතයාගේ වෙනස් වීම නෙමෙයිද මේ සතරමා භූත. විද්‍යාවෙන් ගත්තාම විද්‍යාවෙන් විවිධ විදියට ඒකට නම් තියෙනවා. මොකද්ද විවිධ විදිහට නම් තියෙන්නේ? එක ඉලෙක්ට්‍රෝන එකක් තිබුණාම ඒකට හයිඩ්‍රජන් කියලා කියනවා. ඒ හයිඩ්‍රජන් ධාතුවට තවත් ඉලෙක්ට්‍රෝන පහක් එකතු වෙලා හය වුණාම ඒකට කාබන් කියලා කියනවා. පස් කියලා කියනවා. ඒකටම තවත් ඉලෙක්ට්‍රෝන කීපයක් එකතු වුණාම ඒකට අපි වායුව කියලා කියනවා. ගලාගෙන යන ස්වභාවය ඉලෙක්ට්‍රෝන 8ක් තිබුණාම අපි ඒකට ඔක්සිජන් එහෙම නැත්නම් තේජෝ ධාතුව කියලා කියනවා. මේ අණු අඩු වැඩි වීමක් නේද මෙතන තියෙන්නේ. අණුවල ක්‍රියාකාරීත්වය වෙනස් වීම නිසා අපි ඒවට විවිධ නම් දීලා අඳුනා ගැනීමේ පාසුව සඳහා අඳුනා ගැනීමේ පාසුවට තමයි බුදුවරු නම් දුන්නේ. ඒ නම් වලට දැන් අපි දෘෂ්ටි ඇති කරගෙන මුලා වෙලා දැන් අපි ඉතාලිනවා අතර දෙනෙක් ඉන්නවා කියලා. දේශනාවේ හරියට විමසලා බලනකොට බුදුවරුත් මෙතන භූතයෝ හතර දෙනෙක් ඉන්නවා කියලා දේශනා කරන්නේ ස්වභාවයන් හතරක් ඉන්න බවයි දේශනා කරන්නේ. පඨවි ධාතුව කියලා කියන්නේ ඝන තත්වයක් නෙමෙයි. ඒක ඝන වෙච්ච ස්වභාවයක්. ආපෝ ධාතුව කියලා කියන්නේ ඒක ස්වභාවයක් පමණයි. ඒක තුළ එහෙම භූතයක් නෑ. වායෝ කියලා කියන්නේ ඒ ගලාගෙන යන ස්වභාවයක්, තේජෝ කියලා කියන්නේ උණුසුම් ස්වභාවයක්. එහෙනම් මෙතන ඝන ස්වභාවයක්, ද්‍රව ස්වභාවයක්, වායෝ ස්වභාවයක්, උණුසුම් ස්වභාවයක් කියලා ස්වභාවයන් අතරක් පවතිනවා. එහෙනම් මේ ස්වභාවයන් අතර ප්‍රතිසතවලට අනුව ඒගොල්ලෝ එකතු වෙනවා. ඒ එකතු වෙන නිසා විවිධ විවිධ රූප හැදෙනවා. අපි දන්නවා පිටිගුලියක් අරගෙන පොඩි කෑල්ලක් අරකලා දැම්මාම ඒකට අපි කියනවා නිකම් බනිස් කියලා. ඒක ත්‍රිකෝණ තටියට දැම්මාම අපි කියනවා ඒකට මාළු බනිස් කියලා. නැවත පොඩි තීරුවක් වාගේකට දැම්මාම අපි ඒකට කිඹුලා බනිස් කියලා කියනවා. හැබැයි එකම පිටිගුලියෙන් නේද මේ විවිධ ඇඩ හැදුනේ. එහෙනම් එකම ධාතුව විවිධ විදියට එකතු වෙනකොට වෙනස් වෙනකොට ක්‍රියාකාරී ස්වභාව වෙනස් වෙනකොට ඒ ඇති වෙන රූපවලට අපි විවිධ නම් දීලා ඒවට දැන් ඇලෙනවා ගැටෙනවා තරුණ කාලේ ලස්සනයි රාගය ඇති වෙනවා මැදිවියටපත් වෙනකොට ගෞරවය ඇති වෙනවා වයසට යනකොට පිළිකුල් ඇති වෙනවා එකම මිනිසිය තුල තුනක් තිබෙන්න බෑනේ එහෙනම් ඒ සෛලවල ක්‍රියාකාරීත්වය හොඳට තියෙනකොට අපි තරුණයි කියලා කියනවා ඒ සෛලවල ක්‍රියාකාරීත්වය මධ්‍යස්ත වෙනකොට අපි මැදිවිය කියලා කියනවා. ඒ සෛලවල භ්‍රමණ වේගය හොඳටම අඩු වෙලා වැරැයිලි වෙලා කඩාගෙන වැටිලා එල්ලෙන්න පටන් ගත්තාම අපි එයාට වයෝ වෘද්ධ කියලා කියනවා. එහෙනම් මේ අණුවල ක්‍රියාකාරීත්වය වෙනස් වීම නිසා තමයි තරුණව බී වෙලා ඉන්නේ, මැදිවිය කට්ටිය බී වෙලා ඉන්නේ, වයසක මිනිස්සු බී වෙලා ඉන්නේ. ඇයි අපි අණුවේ ක්‍රියාකාරීත්වය තාම තේරුම් ගත්තේ නැත්තේ? එහෙනම් මේ අණු වල භ්‍රමණ වේගයට අනුව ඒ අණු එකතු වෙන ප්‍රතිශතයට අනුව විවිධ රූප හැදෙනවා ඒවට තමයි දැන් අපි මේ ඇලිලා ගැටිලා නිකම්ම නිකන් දන්නේම නැතුව දෘෂ්ටියක් ඇති කරගෙන අපි මුලා වෙලා ඉන්නේ එහෙනම් සතරමා භූත කියලා කියන්නේ මොනවද මේ ඝන ස්වභාවය, ද්‍රව ස්වභාවය, වායු ස්වභාවය, තේජෝ ස්වභාවය කියන මේ ස්වභාවයන් අතරක් තුලින් ඇතිවෙන යම්කිසි ක්‍රියාකාරී තත්ත්වයක්. ඒක ක්‍රියාවක් පමණයි. එහෙනම් අපි මේ ලෝකේ දකින හැම දෙයක් තුළින්ම අපිට වෙලා තින්නේ අපි සතරමා භූතය දැකලා නැහැ. ඒ ඇත්ත කතාව අපි දැකලා නැහැ. අපි දැකලා තින්නේ ඒ නාම රූප. ඒ නිසා නේද අපි සේනාසන වලට නඩු කියන්නේ. ඒ නිසා නේද දේපල වලට නඩු කියන්නේ. ඒ නිසා නේද මිනිස්සු ඝාතනය කරන්න, මිනිසුන්ට රිදවන්න අපි මේ තරම් වෑයම් කරන්නේ. මේ ලෝකේ හැම තැනම තියෙන්නේ එකම භූතයාගේ එකම ස්වභාවයක් පමණයි. ඒ නාම රූප වෙනස් වෙලා තියෙන්නේ ඒ අයගේ ඒ ධාරිතාවේ වෙනස් වීම මත එහෙනම් අපි මේ දකින දේවල්, හැයන දේවල්, දැනෙන දේවල්, අඟින දේවල්, සිතන දේවල් හැමතුළම තියෙන්නේ සතරමා භූතයාගේ ක්‍රියාකාරී ස්වභාවයක්. ඒ හැම තැනම තියෙන්නේ සතරමා භූතයාගෙන් ඇතිවෙච්ච නිර්මාණ තත්වයක්. මෙන්න මේ යථාර්ථය තේරුම් ගන්න පුළුවන් නම් අපට හතුරෙකුත් නෑ, මිතුරෙකුත් නෑ. ඇයි මිතුර ඇති වෙලා තියෙන්නේ පටවිය ආපෝ තේජෝ වායු වලින් අතුරා ඇති වෙලා තියෙන්නේ පටවිය ආපෝ තේජෝ වායු වලින් එහෙනම් දෙන්නම එකම දේ නම් ක්‍රියාකාරීත්වවල දෝෂ තිබුණාට ඒක අපට ප්‍රශ්නයක් වෙන්න බෑ නේද? බත් ඇදිලා තියන්නේ සතරමා භූතණං පාන් ඇදිලා තියන්නේ සතරමා භූතණං අපිට ඒක ප්‍රශ්නයක් වෙන්නේ කොහමද? අද අපේ පිටි වර්ග වලින් අද අපේ කෑම වලට ප්‍රිය වෙන්නේ බත් වලට ව්‍යංජන වලට අකමැති වෙන්නේ ඒ කියන්නේ සතරමා භූතය දැකලා නැහැ. ඒ නිසා ඇතිවෙච්ච නිර්මාණ වල වටිනාකම් දැකලා අපට වැරදිලා දෘෂ්ටියක් ඇති වෙලා එහෙනම් වතුර විතරක් බොන මාළුවාට කැල්සියම් පූජා කළාද කවුරු පොටෑසියම් මැග්නීසියම් දුන්නාද vitamin A B C D දුන්නාද? නමුත් මාළුවා දීර්ඝායුෂ ලබලා සන්තෝෂෙන් ඉන්නවනේ. ඒ මාළුවාට මොකොත් ප්‍රශ්නයක් වෙලා නැහනේ. එහෙනම් මාළු බිත්තර දාන්නේ මූදේ, මාළු බිත්තර දාන්නේ වැවේ. ඒ කට්ටියට කවුරුත් සායන වලට ගිහිල්ලා බේතේ දෙන්නේ නැහැ. මේ මේ කාලවල මේ මේ පිටි වර්ග දෙන්න ඕනේ. මේ මේ කාලවල අලතම්බල දෙන්න ඕනේ, ව්‍යංජන දෙන්න ඕනේ. කැරට් අලයක් තම්බලා පොඩි කරලා ජෙලි කරලා දෙන්න ඕනේ කියලා කිසිම කෙනෙක් සත්තු සාතු සම්පායම් කළේ නැහැ. මාළුවාගේ කට්ට මොනතරම් අයියද එතකොට වතුරේ දාපු බිත්තර වලින් ඒ මාළුව හැදිලා ਸਰව සම්පූර්ණ ලොකු මාළුවෙක් වෙන්න විශාල වශයෙන් ඒ බඩු මුට්ටු වලට ආනි කරන්න තරම් බෝට්ටු පෙරලන නැව් පෙරලන තරම් ලොකු මාළුවෝ නැද්ද අද මොදේ ඒ කට්ටියට ඒ තරම් ශක්ති සම්පන්න ඒ අටකටු පද්ධතියට කැල්සියම් දුන්නේ කවුද කිසිම කෙනෙක් ඒගොල්ලන්ට කිසිම බේතක් කිසිම පිටිවර්ගයක් දුන්නේ නැහැ එහෙනම් මේ තියෙන සතරමා භූතය තුළ ඕනම එකක් නිර්මාණය වෙන්න පුළුවන් මේ යථාර්ථය අපි දකින්නට ඕනේ එහෙනම් අපි කන කෑම જાති හැම එකක්ම අපේ ආමාශය තුලට ගියාම HCl කියලා කියන්නේ ඒ ඒ ඇසිඩ් එකට වැටිලා ඒවවලි මේ සෑම ආහාරයක්ම අණු වලට කැඩිලා ඒ අණු නැවත ලේ වලට අවශෝෂණය වුණාම ලේ වලින් තීරණය කරනවා මොනවද කයට අවශ්‍ය ඒ ටික නිෂ්පාදනය කරගන්නවා ලේ හදන්න පුළුවන් නම් ඇයි අනිත් ඒවා හදන්න බැරි මේ පුංචි අවබෝධයවත් අපට නැහනේ බත් කිලෝ එකක් දුන්නාම ලේ හදන්න පුළුවන්ද? බීම බෝතලයක් දුන්නාම ලේ හදන්න පුළුවන්ද? කෙසෙල් ගෙඩියක් දුන්නාම ලේ හදන්න පුළුවන්ද? හැබැයි ඒ ටික බඩට දාලා බලන්න. ඒ හැම එකෙම ලේ හැදෙනවා. එහෙනම් ඕනම එකකින් ලේ හදාගන්න පුළුවන් නම්, කයේ මාංශ හදන්න පුළුවන් නම්, අස්ථි හදන්න පුළුවන් නම්, තෙල් හදන්න පුළුවන් නම්, ඒක තුලින් අවශ්‍ය සියලුම විටමින් ಜಾති ටික හදා ගන්න පුළුවන් නම් මේ කයේ ක්‍රියාකාරීත්වය මේ කියන මේ බත් පැකට් එකේ නඩත්තු කරන්න පුළුවන් නම් ඇයි අප අපට මේ පුංචි අවබෝධයවත් තේරුම් ගන්න බැරි වුණේ. එහෙනම් අපි හිතනවා කයට මේ මේ දේවල් අවශ්‍යයි කයට මේ මේ අඩුපාඩු තියෙනවායි කියලා ඒවට අදාළ දේවල් අපි දෙනවා ඒකට අදාළ දේ කෙලින්ම ලේවලට දීලා බලන්න සම්පූර්ණයෙන් අපි මරණයටපත් වෙනවා එක මොහොතක්වත් ජීවත් වෙන්න විදියක් නැහැ කැල්සියම් අඩුයි අඩුයි කියලා කියනකොට කැල්සියම් අඩුනේ පිටි පැකට් දෙකක් තුනක් විතර ලේ වලට එන්නත් කරලා බලන්න ජීවත් වෙන්න පුළුවන්ද කියලා ඒකාන්ත වශයෙන්ම මැරෙනවා එහෙනම් අපට යම්කිසි අවස්ථාවක විටමින් ආවල් දෙය ඕනේ ආවල් ව්‍යංජනයක තියෙන්නේ කියලා හොඳට ලුණු ඇඹුල් දාලා ව්‍යංජනේ හොඳට ඇතිලියක හදලා බඩ කපල ඇතුළට දාලා බලන්න ආහාරය ආමාශයෙන් පිටපැන්නවත් අනිවාර්යයෙන්ම මැරෙනවා එහෙනම් මේක කයට ඇතුල් වෙච්ච ගමන් මැරෙනවා නම් මේක කයට ඇතුල් කරන්න තියෙන ක්‍රමේ තමයි ආමාශය අරා එහෙනම් මේක අපි දෙන දේ ගන්නෙ නෑ එයාට ඕනෑ විදිහට වෙනස් කරලා ගන්නෙ එහෙනම් අපි මොනතරම් පෝෂ්‍ය දේවල් දුන්නත් එයාට අවශ්‍ය දේ ගන්නවා අනිත් ඒවල් බයිස්රාවිය කරනවා පුංචි කාලේ අපි ඉපදෙනකොට අපට දුන්නේ කිරි විතරයි නේද? එහෙනම් අපේ මස් මාංශ ලොකු වෙන්න බෑ. කිරි විතරක් දුන්නා නම් අපේ අටකටු විතර මීටරයක් දෙකක් ලොකු වෙන්න එපාය. කිසිම දරුවෙක් එහෙම අටකටු විතරක් වැවිලා නෑ නේද? එහෙනම් ਸਰවාංගයටම අවශ්‍ය දේ හදාගත්තේ කිරිවලින් නම් අපි මොනම දේ දුන්නත් කයට අවශ්‍ය ਸਰවාංගයටම අවශ්‍ය හැම දෙම ඒක නිෂ්පාදනය කරන ඒ සමීකරණය කයට තියෙනවා නම් එකම දේ දුන්නත් හැම දෙම ඒ තුලින් හදාගන්න ප්‍රඥාව කයට තියෙනවා නම් අපි මොනතරම් බොළඳද වෙන වෙන දේවල් වෙන වෙන විදියට වර්ග කරලා දෙන්න නඩත්තු කරන්න එහෙනම් සතරමා භූතය කියලා කියන්නේ භූතය නෙමෙයි. ඒක ස්වභාවයන් අතරක්. මේ යථාර්ථය අපි තේරුම් ගන්නට ඕනේ. ඒ ස්වභාවයන් අතරට ඕනම වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. පටවිය තුල වායෝ ස්වභාවය තියෙනවා. ද්‍රව ස්වභාවය තියෙනවා. පටවිය තුල උණුසුම් ස්වභාවයක් තියෙනවා. ඒ වගේම ආපෝ ධාතු ඇඟට වැදුනාම වතුර වැදුනයි කියන්නේ නැද්ද? එහෙනම් පටවි ස්වභාවය තිබිලානේ. වැදෙන ස්වභාවය තියෙනවනේ. ගලාගෙන යන නිසා ද්‍රව ස්වභාවයක් තියෙනව නේද? වාෂ්ප වෙලා යනකොට ඉරිකිද වෙලා යනකොට අපි මේ වායු ස්වභාවය ඒක තුලින් දකින්නේ නැද්ද? වතුරට උෂ්ණත්වයක් තියෙනවා. ඒ කියන්නේ උණුසුම් ස්වභාවයක් තියෙනවා. හැම භූතය තුළම හැම ධාතුවක්ම තියෙනවා නම් හැම ව්‍යංජනයක් තුළම හැම පෝෂ්‍ය කොටසක්ම තියෙනවා. කොඹකොළ පමණක් දීලා බලන්න මිනිස්සයා මැරෙන්නේ කොඹකොළ වල තියෙන අණු ටික ගලවලා නැවත කැල්සියම් පොටෑසියම් මැග්නීසියම් වලට ඒ අණු වලින් වෙනස් කරලා අවශ්‍ය දේ හදා ගන්නවා කවදාවත් ලෝකේ මිනිස්සෙක් කිසිම දෙයකින් මරණයටපත් වෙන්න අනවබෝධයේ තුලින් තමන්ව තමන් මරාගත්තොත් නිසාම එහෙනම් මේ ලෝකයේ හැමතැනම තියෙන එකම ස්වභාවයක් එකම සතර මහා භූතයගේ ස්වභාවයක් තමයි මේ ක්‍රියාකාරීත්වය වෙන්නේ මේ යථාර්ථය මේ විද්‍යාව සෑම තාපසයකම තේරුම් ගන්නට අවශ්‍යයි සතර මා භූතයගෙන් ඇදිච්ච මම සතර මා භූතයත් එක්ක ගනුදෙනු කරනවා හැමදේම සතර මා භූතයගේ ගනුදෙනුවක් පමණයි මෙන්න මේ යථාර්ථය තේරුම් ගන්නට ඕනේ හැම දෙයක් තුළම ක්‍රියා කරන්නේ එකම ක්‍රියාකාරී ස්වභාවයක් විතරයි. නාම රූප වලින් වෙනස් වුණාට මෙතන තියෙන්නේ එකම යථාර්ථයක් කියන එක දැනගෙන කටයුතු කළාම ඇලීමෙන් ගැටීමෙන් තොරව ගනුදෙනු කිරීමේ ඒ මානසිකත්වය අපට නිර්මාණය වෙනවා. නැත්තම් අතුරු පේනවා, මිතුරු පේනවා, කාන්තාව ලස්සනයි, රාගේ පේනවා, කාන්තාව වයසකයි, පිළිකුලයි. ඒ නිසා ද්වේෂය දැනෙනවා. අන්න අපි නැවත නැවත භවයට යනවා. අපිට යම්කිසි වටිනාකමක් දීලා තියෙන නිසා ඒ වටිනාකමට අනුව ලෝභය ඇති වෙලා නැද්ද? අපට යම්කිසි පීඩාකාරී තත්ත්වයක් ඇති වෙනකොට ඒ තුලින් අපට द्वේෂය ඇති වෙලා නැද්ද? යම්කිසි වින්දනයක් ස්පර්ශයක් දැනෙනකොට ඒ තුලින් රාගය ඇති වෙලා නැද්ද? එහෙනම් මේ සතරමා භූතය තුළ තියෙන මේ නිර්මාණය දකින්න නැතුව නාම රූපවල තියෙන ඒ වටිනාකම දැක්ක නිසා ඇතිවෙච්ච ප්‍රශ්න එහෙනම් අපි පරිභෝජනය කරන හැම දෙයක් තුළම තියෙන්නේ සතරමා භූතනම් ඒ භූතයා නිතරම වෙනස් වෙන සුළු නැවත නැවත අලුත් නාම රූප හැදෙනවා ඒවා මෙතන තිබුණත් මොකද එතන තිබුණත් මොකද අර භූතයට එකතුණත් මොකද මේ භූතයට එකතුණත් මොකද ඒක තුල අපට කම්පනයක් ඇති වෙන්න බෑ නේද සෑම භූතයක්ම සතරමා භූතණං එතකොට මේ භූතය අපි පටවියට මිශ්‍ර කළත් මේ භූතය අරගෙන ගිහිලා වායෝ වලට මිශ්‍ර කළත් මේ භූතය ආපෝ වලට මිශ්‍ර කළත් මේ භූතය අපි තේජෝ වලට මිශ්‍ර කළා දිය කළත් ප්‍රශ්නයක් වෙන්න බෑ හේතුව ඒ භූතය තුල කල්ලතුවත් යම්කිසි උෂ්ණත්වයක් තිබුණා ඒ තුලත් යම්කිසි තේජෝ ධාතුවක් තිබුණා ඒ තේජෝ ධාතුව අනිත් භූතය තුන්දෙනා තුලත් තේජෝ ධාතුව තිබුණා ඒ හැම භූතය තුලම තේජෝ ධාතුව අපි තේජෝ බවට මටමපත් කළා. ඒක ප්‍රශ්නයක් වෙන්නේ කොහමද? ඒක විනාශ කිරීමක් නෙමෙයි. භූතයා භූතයාට බාර දීමේ ක්‍රියාවලියක්. එහෙම දැක්කාම අපේ සිත තුළ කම්පා වැදෙන්නේ එහෙම නැතුව වටිනාකමින් දැක්කාම පටිගිය ඇති වෙනවා, द्वේෂය ඇති වෙනවා, ලෝභය ඇති වෙනවා. ඒ නිසා අපි ලෝකේ ගොඩාක් දුකටපත් වෙලා නැවත නැවත සිත අපිරිසිදු කරගන්නවා, කලබ ගන්නවා. එහෙනම් හැම දෙයක් තුලින්ම අපි සතරමා භූත දකින්නට ඕනේ. අපි පරිභෝජනය කරන අපේ කුටිය සතරමා භූත, මගේ කයත් සතරමා භූත. එහෙනම් මගේ සතරමා භූතමයි මේ හැමතැනම තියෙන්නේ. අපි විවේක ගන්න හැඳත් සතරමා භූත, අපට විවේකයේ දෙන කොටය සතරමා භූත. මේවා ස්පර්ශ කරනකොට, මේවා පරිභෝජනය කරනකොට මගේ කය ස්පර්ශ කරනවා වාගේ මට දැනෙනවා නම් මේ හැම දෙයක් තුළින්ම තමන් ඉන්නවා වාගේ දැනෙනවා නම් හැම දෙයක් තුළම තමන්ව තමන්ට දකින්න පුළුවන් අන්න එයා තමයි සතරමා භූත සතරමා භූත වශයෙන් දකින තාපසයා එන්න ඒ අවබෝධයට අපිපත් වෙන්නට ඕනේ අපි ජීවත් වෙන සමාජය තුළ අනන්ත අප්‍රමාණ නාම රූප වලට අපි වටිනාකමක් දීලා ඒම දේවල් තියනවාය කියලා පිතාගෙන අපි ඒවට ගැටුන් නැද්ද ඇත්තටම පුටුවක් තියෙනවා, මේසයක් තියෙනවා, අල්මාරියක් තියෙනවා, දොරක් තියෙනවා, ජනේලයක් තියෙනවා, උළුවස්සක් තියෙනවා, ලස්සන තවිකේකුත් තියෙනවා. දැන් මේ විදිහට බඩමුට්ටු රාශියක් තියෙන ගෘහ නිර්මාණ ශාලාවකට ගියාම අපි දකිනවා ගෘහ භාණ්ඩ අනන්ත අප්‍රමාණ තියෙනවා. වර්ග 150ක් විතර තියෙනවා. ඒ පුටු ගත්තාම පුටු වර්ගම 40ක් විතර තියෙනවා. මෙච්චර බඩමුට්ටු තියෙනවා. හැබැයි මෙතන ඇත්තටම තියෙන්නේ ගස් ටිකක් නෙමෙයිද? එහෙනම් අපේ ජීවිතේ මේ ඔක්කොම ගස් වලින් ඇතිවෙච්ච නිර්මාණ ගස් නිසා වෙනස් වීම නිසා ඇතිවෙච්ච නාම රූප කියන එක අපිට තේරුන්නේ අනේ මේ කවිචිය ලස්සනයි මේ සැටිය ලස්සනයි මේ සෝපාව ලස්සනයි අර මේසේ ලස්සනයි මේ මේසේ ලස්සනයි මේ අල්මාරිය නම් වටිනාකම කියලා වැඩක් නැහැ දොර තුනේ එකක් අතර එකක් කියලා අපි මේවත් එක ඇලි ඇලි ගැටි ගැටි ලෝභ දේශ මොහ වලින් අපේ සිත මත් කරගත්තේ නැද්ද හැම තැනම තියෙන්නේ එකම ධාතුවක් නම් ඒ ධාතුවේ ක්‍රියාකාරීත්වය නිසා ස්වභාවයන් අතරක් එළියට ආවනම් ඒ ස්වභාවය අතර ඒ වගේම ධාතු අතරක් කියලා අපි මුලා වෙලා ඒක නිර්මාණය වෙච්ච නිසා ඇතිවෙච්ච නාම රූප වලට අපි බලාපොරොත්තු ඇති කරගෙන මේ හැම ප්‍රශ්නයක්ම අපි විසින් අපි හදාගෙන අන්තිමට අපි මිනිස්සුන්ට බයිනවා මගේ දේ හොරකම් කළා අර දේ ගත්තා මේක කැඩුවා මේක බින්දා මේක විනාශ කළා සාංගික දේවල් පිච්චුවා සාංගික දේවල් දන් දුන්නා සංඝයාට අයිති දේවල් විනාශ කළා කියලා අපි නඩු කියනවා මොකවත් විනාශ වෙලා නැහැ තිබුණේ සතරමා භූතවල දැන් තියෙන්නේ සතරමා භූතවල ඔරා ගත්තේ නැහැ ඒ ඔරා හැදුනේ සතරමා භූත මේක සතරමා භූත එදා අපේ යටතේ තිබුණා අද එයාගේ යටතේ තියෙනවා ඇයි අපි හොරා කියලා දකින්නේ මේ සත්‍යයගේ යටතේ තිබිච්ච අයිතිය තවත් සත්‍යයේ අයිතිය යටතට පැවරිලා තියෙනවා ස්ථාන මාරු විතරයි මෙතන ඔරකමක් වෙලා නැහැ. එහෙනම් අපේ සිත කාටවත් නිඳා කරන්නේ නැහැ. විවේචනය කරන්නේ නැහැ. අපහාස කරන්නේ නැහැ. එක යෝගියෙක් ඇවිල්ලා හිටියා හිමාලයට භාවනා කරන්න. ඒ යෝගියා තනියෙන් hina වෙනවා. හරි සන්තෝෂෙන් ඉන්න කෙනෙක්. එතකොට එයාට කමටහන් දෙන මුනිවරයා ඇවිල්ලා එයාගේ ඔළුව අතගාලා ආනවා. වයස අවුරුදු 30ක් විතර වෙනවා නේද? ඒමයි ස්වාමිනී මෙච්චර සන්තෝෂෙන් ඉන්න හේතුව මොකද්ද? නෑ මගේ යටතේ තිබුණ ගොඩාක් දේවල් තවත් අයගේ යටතට ගියා. මගේ අයිතිය තවත් අයගේ අයිතියට පැවරුණා. මගේ අයිතිය යටතේ තිබිච්ච කොට මට තිබුණ වේදනාව මට ඒක නඩත්තු කරන්න තිබුණේ මාන මානසිකත්වය දැන් තේරෙනවා මම මොනතරම් උම්මත්තකෙක්ද කියලා. දැන් මට හිතෙනකොට මට hina යනවා මං වාගේ මෝඩෙක් මේ ලෝකේ කියලා. මොකද්ද වාගේ යටතේ තිබුණේ කියලා ඇහුවාම ලස්සන නිවසක් තිබුණා, වාහනයක් තිබුණා, මට කියලා බඩමුට්ටු තිබුණා, භාර්යාවක් හිටියා, දරුවෙකුත් හිටියා. මේවා මගේ, මේවා මටයි අයිති කියලා මම හිතාගෙන හිටියා ඒවා නඩත්තු කරන්න, ඒ කට්ටිය සන්තෝෂ කරන්න, ඒවා දිනු කරන්න. රෑ දවල් දෙකේ මම ප්‍රත්‍යපස්සේ ගියා. හරියට මාන්සි වුණා. එයාට පෙම්වතෙක් ඉඳලා තියෙනවා තරුණ කාලේ එයාත් එක්ක නැවත සම්බන්ධයක් ඇති වෙලා එයා එයාත් එක්කම යන්න ගියා. ඒ දෙන්න මම බොහොම අමාරුවෙන් දවස් 21ක් විතර හොයලා හොයලා ඈත ප්‍රාන්තයකින් හොයාගෙන වැඳලා සමාව අරගෙන දෙන්නව එකගෙන ඇවිල්ලා ගෙවල් දොරුවත් එක්ක ඒ බඩමුට්ටු යානත් එක්ක ඒ තිබිච්ච දරුවවත් බාර දීලා හද ඉඳලා මාසන්තක සියල්ල නුඹේ සන්තකයි අද මේ හැමදේම අයිතිය උඹ සතුයි කියලා හැමදේම බාර දීලා නිදාස් වුණා. ඒ නිදාස් වෙලා ගෙදර ඇඟලින් එළියට එනකොට පුළුම් ගොඩක් වාගේ මගේ කය පාවෙනවා. ඒ නඩත්තුවේ මන් නිදාස් වුණා. ඒ තිබිච්ච වගකීමෙන් නිදාස් වුණා. යුතුයකම් වලින් නිදාස් වුණා. මෙච්චර කාලයක් මගේ අයිතියෙන් නැති දේවල් මට අයිති නැති දේවල් මගේ කියලා හිතාගෙන මම විශාල දුකක් වින්දා. එහෙනම් අපේ අයිතිය යටතේ තියෙන දේ තවත් කෙනෙකුගේ අයිතිය යටතට ගියාම තවත් කෙනෙකුට පැවරුණාම මොනතරම් ප්‍රීතියක් නිදාසක් ලැබෙනවද? එදා මේක මට තේරුන්නේ ඒක තේරෙන මට අවුරුදු 8ක් ගියා. දැන් මම ඒක හිතලා මගේ මගේ මෝඩකම ගැන හිතලා මම මේ සන්තෝෂ වෙන්නේ කිසිම දෙයක් මට අයිමි වෙලා නැහැ. එදා මගේ යටතේ තිබුණා. තව වෙන කෙනෙක් යටතේ තියෙනවා. හැමදේම ඒ ඒ දේවල් ඒ ඒ තැන්වල ඒ විදිහටම තියෙනවා. අයිතිකාරයා විතරක් වෙනස් වෙලා තියෙනවා. මේ සුන්දර ධර්මතාවය මට තේරුණේ නැහැ. මේක හැමදාම මේ ලෝකයේ සිදුවෙන දෙයක් මුනිවරයන්නේ. හේතුව හැමෝම කසාද බඳින්නේ හැමදාම හැම කෙනාම බඳින කෙනා නෙමෙයි හැම භවයේම බඳින්නේ පෙර භවයේ වෙන කෙනෙක් බඳපු කෙනෙක් නෙමෙයිද එහෙනම් එදා එයාගේ භාර්යාව අද මගේ භාර්යාව වෙන කෙනෙකුගේ ගෙවල් අදපු තැනක නෙමෙයිද අද ගෙවල් අදන්නේ මෙතන ඉපදුනා මේ දේපොළවල අයිති අපට වෙන තැනක ඉපදුනා ඒ දේපොළවල අයිති අපට එහෙනම් මෙතන අයිතිකාරයා කලින් වෙන කට්ටියක් දැන් අපි මෙතන අයිතිකාරයා එහෙනම් මේ දරුවා වෙන කෙනෙකුගේ පෙර භවයේ මේ භවයේ අපේ එහෙනම් එහෙනම් බලන්න මුනිවරයාණනි මේ ලෝකේ ස්ථාන මාරු වීමක් විතරයි වෙන්නේ. අයිතිය අන්සතු වීමක් විතරයි. අයිතිය වමාරු වීමක් විතරයි වෙන්නේ. සැබෑ අයිතිකාරයෝ මේ ලෝකේ නෑ. සැබෑ උරුමකාරයෝ මෙතන නෑ. අයිතිය Tamangen තවත් කෙනෙකුට අතමාරු වෙවි යන ක්‍රමවේදයක් තියෙන්නේ. මේක තේරුම් ගන්න මට මෙච්චර කාලයක් වුණා. මේ මෝඩයා ගැන හිතලා මම මේ hina වෙන්නේ කිව්වාම ඒ මුනිවරයා කියනවා ඔයා gederin එනකොටම යෝගියාගේ මානසිකත්වය ඇදිලා යෝගියාගේ ධානපාල වෙලා යෝගියාට ඇතිවෙන්න ඕන ප්‍රඥාවත් පාළ වෙලා ඒ නිසා ඔයා යෝගිතත් වෙන්න එපා. ඔයා තපස්වරුත් එක්ක ගිහිල්ලා තපස් ගුණ වඩන්න. හේතුව ඔයා එනකොටම මගදිගේ අවශ්‍ය ධාන ටික වැඩිලා එහෙනම් අපිත් මේ සතරමා භූතයාගේ ක්‍රියාකාරීත්වය දකින්නට ඕනේ. අද අපේ කෝපේ බිම වැටලා කැඩෙනකොට ඒ භික්ෂුවට බයිනවා සීලයක් නැහැ, විනයක් නැහැ, කෝපයක් අල්ලා ගන්න තරම්වත් අයියක් නැහනේ. මොකද්ද මෙච්චර දුර්වල චරිතය කියලා අපාස කරනවා. හැබැයි ඒ කෝපය දෙන්න කලින් කලින් මැටි වශයෙන් පොළවේ තියෙනකොට කෝප්පේ කැඩුවයි කියලා අපි නඩු කිව්වේ නෑ නේද? ඒක මා පොළවෙන් උඩට අරගෙන අච්චුවට වක් කරලා කෝපයක් බවට පත් කෙරුවාට පස්සේ දැන් මේ සතරමා භූතයා වටිනාකමකින් යුක්තයි. ඒ වටිනාකමට අනුව දැන් ඇලින් ගැටීම් ඇති වෙලා දැන් නඩත්තු කිරීමේ බලාපොරොත්තුවක් අපට ඇති වෙලා දැන් ඒක කැඩුනාම අපි බයිනවා, නිඳා කරනවා, අපාස කරනවා, තියෙන බඩමුට්ටු සේරම බිඳිනවා, හැමදේම විනාශ කරනවා. ඇයි සතරමා භූතයා තුල තියෙනකොට ඒ විදිහට අපි චෝදනා කළේ නැත්තේ? එදා වටිනාකමක් නැහැ. අද වටිනාකමක් තියෙනවා. සතරමා භූතයා ඒක රාසි වෙනකොට නාම රූප රූප බවට පත් වෙනකොට ඒ නාම රූප වලට අනුව වටිනාකම් ඇදෙනකොට හැලීමයි ගැටීමයි නේද අපිට උරුම වෙලා තියෙන්නේ ඒ නිසා නේද මෙච්චර දුක් විඳින්නේ මෙන්න මේ යථාර්ථය අපි දකින්නට ඕනේ හැම තැනම තියෙන්නේ අයිතිය වෙනස් පමණයි අද අපේ අයිතිය යටතේ තියෙනවා තව දවසක තමන්ගේ අයිතිය තවත් කෙනෙකුට පැවරෙන්නේ නැද්ද අපේ සේනාසන දැන් අයිති වෙලා තියෙන්නේ අනිත් අයට නෙමෙයිද අපේ ගෙවල් දොරවල් අද අයිති වෙලා තියෙන්නේ අනිත් අයට නෙමෙයිද දැන් මගේ මගේ කියන ඒවා නිසා කල්ැතුව ඒගොල්ලන්ට කලින් ඒගොල්ලන්ගේ දෙමව්පියන්ගේ නෙමෙයිද දෙමව්පියන්ගේ කියලා කියපු දේවල් ඊට කලින් ඒ කිරියම්මා කිරියත්තට අයිති නෙමෙයිද කිරියම්මගේ කිරියත්තගේ කියපු දේවල් ඒ මුතුන් මිත්තන්ට ඒ ඒ මීමුත්තට මීයත්තට අයිති නෙමෙයිද එහෙනම් මේ විදියට අපේ අයිති අපට ලැබිලා තියෙන්නේ ගොඩාක් අයගේ අයිතිය හයිමි වෙච්ච නිසා එහෙනම් හදහපට අයිතිය කියන දේ තවත් කෙනෙකුට අයිති වෙන්න පුළුවන් අපේ අයිතිය හයිමි වෙලා ඒ අයිතිය තව කෙනෙකුට පැවරෙන්න පුළුවන් මේ යථාර්ථයේ සමීකරණය අපි තේරුම් ගන්න නැතුව ජීවිත කාලෙම අපේ අයිතිය තියාගන්න ජීවිත කාලෙම අපි එක භුක්ති විඳින්න ජීවිත කාලෙම අයිතිය නඩත්තු කරන්න වෑයම් කරපු නිසා ඒ වෑයම නිසා නෙමෙයිද මේ හැලීම් ගැටීම් අපට ඇති වෙලා තියෙන්නේ ඒ නිසා නෙමෙයිද මේ තරම් දුක් විඳින්න අපට සිද්ධ වෙලා තියෙන්නේ මේ යථාර්ථය අපි දකින්නට ඕනේ මේ මානසිකත් අපි තේරුම් ගන්නට ඕනේ අපගේ අවබෝධය මොනතරම් අල්ප වෙලාද අපේ ප්‍රඥාව මොනතරම් හීන වෙලාද අපට කිසිම දැනුමක් නැහැ අපි පුදුජන සත්‍යයෙන් ඉන්න සාමාන්‍ය මිනිසෙ කියන එක අපට දැන් තේරෙනවා ඇති මේ සෑම දෙයක් තුලින්ම අපි ලද දෙයින් සන්තෝෂයටපත් වෙන්නේ නැති මානසිකත්වයක් තියෙනවා හැම දෙයක්ම පටවියාපෝ තේජෝ වායෝ කියන සතරමා භූතයාගේ වෙනස් වීමන් සතරමා භූතයාගේ ක්‍රියාකාරී ස්වභාවයක් හැම දෙයක් තුළම සතරමා භූතයා වෙනස් වෙනවා මේ යථාර්ථය තේරුම් ගන්න නැතුව නාමය කියන්නේ ස්ථිර දෙයක් රූපය කියන්නේ ස්ථිර දෙයක් කියලා ඒ වෙනුවෙන් පුදුමාකාර විදිහට ලෝභ දේශ මොහ රාග වෛර කියන කෙලෙස් ඇති කරගෙන නැවත නැවත සංසාරේ ඉපදිලා දුක් විඳිනවා එහෙනම් මොකද්ද මේ නාමය කියලා කියන්නේ විහාරාධිපති නාමයට අපි බැඳිලා නැද්ද? යනකොට කොයි විහාරාධිපතිකම තියලා යනවනම් ඒක මට දීපු එකක් නෙමෙයි. ඒක මාන්නයට දීපු එකක්. මන් තුල තියෙන මමත්වයට දීපු එකක්. මගේ එකක් නම් මං යනකොට ඒක ගෙනියන්න එපාය. එහෙනම් මගේ මගේ කියන ඒ මට ලැබෙන සියලෝම තනතුරු උපාධි කියන දේවල් නිලතල බලතල හැම එකක්ම තමන්ගේ නාමවලට දීපු වටිනාකම නෙමෙයිද? තමන් ආවල් රටේ ආවලා, තමන් ආවල් දිස්ත්‍රික්කේ ආවලා, තමන් ආවල් ප්‍රදේශයේ ආවලා කරලා Tamanට ආවල් ආයතනේ ආවල් තනතුර තියෙනවා ආවල් උපාධිය තියෙනවා ආවලාට මෙච්චර දැනුමක් තියෙනවා මේ වගේ ගෞරව නාමයක් Tamanට රජයෙන් දීලා තියෙනවා කියලා අපි මේ නාමවලට වටිනාකම් දීලා ඒ නාමවලට මුලා වෙලා කෙලෙස් වලට අපි වහල්ලු වෙලා නැද්ද කෙලෙස් වලට සරණ ගිහිල්ලා නැද්ද ඒ තනතුරු වලට ඒ නාමවලට ඒ නිලතල බලතල වලට අපිලා ලැබිලා තියෙන්නේ මාන්න හිතුවක්කාරකම උඩඟුකම මමත්වේ නෙමෙයිද ඒ නිසා නිසා අපි පිරීමටපත් වෙලා නෙමෙයිද? එහෙනම් මේ නාමය කියලා කියන්නේ අපිව සම්පූර්ණම පිරින ಗುಣධර්මයක්. එහෙම නැත්නම් නැවත නැවත සංසාරයේ උත්පත්තිය කදන ධර්මතාවයක්. එහෙනම් රූපය කියලා කියන්නේ මේවා වස්තු, මේවා රත්තරන්, මේවා මිලමුදල්. මේවා නිසා තමයි අපට සන්තෝෂයෙන් ඉන්න පුළුවන්. පංචකාම පිනවන්න මේ දේවල් ඕනේ කියලා රූප වලට වටිනාකම් දීලා ඒ නිසාත් අපි විනාශයට ගියා. නාම වලට, තනතුරු වලට, නිලතල බලතල වලට වටිනාකම් දීලා නිසා උම්මත්තක භාවයේ මාන්නෙන් අපි විනාශ වෙලා ගියා. එහෙනම් නාම නිසාත් අපි විනාශ වුණා, රූප නිසාත් අපි විනාශ වුණා. එහෙනම් නාම රූප නිසා ඇතිවෙච්ච ඇලීම් ගැටීම් වලින් තාමත් අපි ලත වෙනවා තාම අපි දුක් විඳිනවා මෙන්න මේ යථාර්ථය අපි තේරුම් ගන්නට ඕනේ සතරමා භූතයාගේ නැටුම අපි ඇද්දෑසින් දකින්නට ඕනේ ඒකේ යථාර්ථය තේරුම් ගන්නට ඕනේ හැම තැනම වෙනස් වෙන ස්වභාවයක් තියෙන්නේ හැම තැනම විනාශ වෙවි නැවත නැවත ඇතිවීමක් තියෙන්නේ මිනිස්සු මැරෙනවා නැවත මිනිස්සු ඉපදෙන්නේ නැද්ද ගස් දිරලා කඩා වැටෙනවා නැවත ගස් ඇදෙන්නේ නැද්ද අද තියෙන බඩු මුට්ටු හැම එකක්ම දිරාපත් වෙලා පොළවට පස් වෙලා යනවා නැවත ඒ වගේ බඩමුට්ටු ඊට වඩා හොඳට හදන්නේ නැද්ද? එහෙනම් අද අපි ගාකෙන් බඩමුට්ටු හදනවා පුටුමේස අල්මාරියේ. ඒවා ජීර්ණය වෙලා පෝර වෙලා යනවා. ඒ පෝර වලින් නැවත ගස් හැදෙනවා. ඒ ගස් වලින් නැවත අර පුටුමේස අල්මාරිය හැදෙන්නේ නැද්ද? ඊට වඩා වටින දේවල් හැදෙන්නේ නැද්ද? එහෙනම් මේ ලෝකේ හැම දෙයක්ම විනාශ වුණාට නැවත නිර්මාණය වෙන ක්‍රමයේ මේකේ තියෙනවා නම් අපි මොකටද විනාශ වෙන දෙයට කම්පා වෙන්නේ? විනාශ වෙන දේවල් වලට පටිගයක් ඇති කරගන්නේ යථාර්ථයේ තාම දැකලා නැහැ කියන එක නේද පෙන්වන්නේ. තාම පරම සත්‍ය අපට තේරිලා නැහැ. සතරමා භූතයාගේ සැබෑ ක්‍රියාවලිය අපි තාම තේරුම් අරගෙන නැහැ. තේරුම් ගන්න අවබෝධය අපට තාම ලැබිලා නැහැ. මෙන්න මේ යථාර්ථය තේරුම් ගන්නට ඕනේ. මේ යථාර්ථය තේරුම් ගත්තාම අපි ගැන අපට නවත්ත ගන්න බැරි තරම් hina යනවා. අනේ මං වාගේ මෝඩෙක් හැම තැනම තියෙන සතරමා භූත සතරමා භූතයා ඒකරාශියලා නිර්මාණය වෙනවා. සතරමා භූතයා වෙන් වෙලා විනාශයටපත් වෙනවා. වෙන්වෙච්ච සතර මහා භූතයා කවදරේ ඒක රාසියනවා. නැවත නාම රූප ඇදෙනවා. නැවත සතර මහා භූතයා වෙන් වෙනවා. නාම රූප විනාශ වෙනවා. විනාශ වෙනවා. වෙනස් වෙච්ච නාම රූප විනාශ වෙච්ච නාම රූප සතර මහා භූතයාගේ වෙන්වීම නිසා ඇති උනේ නැවතේ සතර මහා භූතය එකතු වෙනකොට ඒ විනාශ වෙච්ච නාම රූප නැවත අලුත් අලුත් නාම රූප බවට පත් වෙන්නේ නැද්ද? එහෙනම් දවස ගානේ චෛතසික වලට අලුත් අලුත් සංස්කාර ඇති වෙනකොට සිත වෙනස් වෙන්නේ නැද්ද? සෝවාන් වෙනකොට පුදුජන සිත වෙනස් වෙලා නැද්ද? නැද්ද? සකු르දාගාමි වෙනකොට සෝවාන් සිත වෙනස් වෙලා නැද්ද? අනාගාමි වෙනකොට සකු르දාගාමි සිත වෙනස් වෙලා නැද්ද? රාහත් වෙනකොට අනාගාමි සිත වෙනස් වෙලා නැද්ද? එහෙනම් සංස්කාර පවා වෙනස් වෙනවා නම් ඒ තුල පාළ වෙන විඥාන වෙනස් වෙනවා නම් නාම රූප වෙනස් වෙනවා නම් සලායතන වල තියෙන අවබෝධය වෙනස් වෙනවා නම් ඉපදීම වෙනස් වෙනවා නම් ලැබෙන්න තියෙන ඒ දුක වෙනස් වෙනවා නම් නතර කරගන්න ක්‍රමවේද නිර්මාණය වෙනවා නම් මේ හැම දෙයක් තුළම ක්‍රියාකාරී ස්වභාවයක් තමයි පවතින්නේ ඒ ක්‍රියාකාරීත්වයෙන් නිදාස වීම පමණයි මා විතින් කළ යුත්තේ. එහෙනම් කිසිම ක්‍රියාවකට අවු වෙන්න එපා. වෙන දෙයක් බලාගෙන ඉන්න. ලැබෙද ලබන දේ සෑයින් සෑයීමටපත් වෙන්න හැම දෙයක්ටම වෙන්න අරින්න වෙන දේ දිහා බලාගෙන ඉන්න මානසිකත්වය අදා ගන්න. එහෙනම් මේ ලෝකේ අපි ඉතාගෙන හිටපු හැම දෙයක් තුළම කිසිම දෙයක් නැහැ. හැම තැනම තියෙන්නේ සතරමා භූතයාගේ ඒකරාශී වීමක්, සතරමා භූතයාගේ ක්‍රියාවලියක්. එහෙනම් මේ යථාර්ථයේ තේරුම් ගත්ත නැති තාකල් අපි මේවට හැලුනා, මේවට ගැටුණා, අනන්ත අප්‍රමාණ ලෝභ දේශ මොහ රාග වෛර ඇති කරගත්තා. ඒ නිසා සංසාරේ හැමදාම ඉපද ඉපද දුක් විඳා අද අපට විශේෂ අවබෝධයක් පාළ වුණා. අපේ කුසලයට මේ ධර්මය අපි ශ්‍රවණය කළා. සතර මහා භූත කියන්නේ මොනවද? ඒක රාශි වුණාම ඇති වෙන්නේ නාම රූප කියලා අපි දැනගත්තා. ඒ නාම රූප වලට ඇති වෙන වටිනාකම් නිසා හැලීම් ගැටීම් ඇති වෙනවා. හැම දෙයක්ම ශුන්‍යභාවයෙන් දකින්න, හැම දෙයක්ම යාපත් ලෙස දකින්න. අද කරවලගා කැපුවාම පොලිසියෙන් අල්ලන් යන්නේ නැද්ද? අපට රජයෙන් දඬුවම් කරන්නේ නැද්ද? මොකද්ද ඒකට හේතුව? කරවලගස් කියන එක දුර්ලභ ගණේ ගස් වර්ගයක්. ඒවා හැමතැනම නැති නිසා එහෙනම් හැමතැනම තියෙන ඒ පංගස් ටිකට කිසිම කෙනෙක් නඩු දාන්නේ තනකොළ ගස් කැපුවයි කියලා නඩු දාන්නේ ඕනතරම් කපන්න පුළුවන් එහෙනම් හැමතැනම කරවල ගස් තිබිලා තනකොළ ගස් තියෙන්නේ දිස්ත්‍රික්කයට ගාක් දෙකක් නම් තනකොළ ගස් දැක්කාමත් නඩු දානවා ඒවා ඇල්ලුවාමත් නඩු දානවා ඇයි තනකොළ ගස් දුර්ලභ නම් ඒවටයි නීතිය පනවන්නේ මේ ලෝකේ මොනවද දුර්ලභ ඒවට නීති වැඩි එහෙනම් ಗುಣධර්ම දුර්වල නිසා නේද කෝටිය සංවර සීලයේ නීති පනවලා තියෙන්නේ. එහෙනම් නීති පනවනවයි කියලා කියන්නේ ඒවා දුර්ලභයි. නීති පනවන්නේ නැහැ කියලා කියන්නේ ඒවා බහුලයි. එහෙනම් 20 අවුරුද්දක් තිස්සේ ಗುಣධර්ම බහුලව තිබුණා. ඒ නිසා ශාසනයේ නීතිය පැනවුවේ නැහැ. නීතිය පැනවුවේ දුස්සීලභාවයට පමණයි. එහෙනම් අද සීලයට නීතිය මෙච්චර පනවලා තියෙනවා නම් සීලය රැකගන්න මේ තරම් වත්පිළිවෙත් යොදලා තියෙනවා නම් ඒකට හේතුව සීලය දුර්ලභ වෙලා ඒ නිසා ඒකට නීතිය පනවලා එහෙනම් කරවල ගස්වල වලට දුර්ලභ කණේ නිසා නේද නීති පනවලා තියෙන්නේ මේ හැම නාම රූපයක් තුළම බහුලතාවයේ දුර්ලභතාවය නිසා තමයි මේ හැලින් ගැටීම් ඇති වෙන්නේ වටිනාකම් ඉහළ පාළ යන්නේ එහෙනම් මේ හැම දේ තුළම නාම රූපවල අඩුපාඩු තියෙනවා නම් ඒ හැම දේ තුලම ඒ දුර්ලභකා ගණයේ තියෙනවා නම් ඒ හැම දේ තුලම වටිනාකම වැඩි. ඒනම් බහුලභාවයේ තියෙනවා නම් ඒවට වටිනාකම අඩුයි. ඒනම් විශාල වශයෙන් ඒ මත්පැන් තියෙන රටවල් වලට ගියාම හරීම ගණන් අඩුයි. ඇයි? ඒවා බහුල නිසා වටිනාකම අඩුයි. දුර්ලභ තැන් වලට ගියාම රටේ තානමක් තියෙනවා නම් ඒ මත්පැන් අවුනාම මරණීය දඬනය දෙනවා නම් කිසිම තැනක හොයා ගන්න නැත්නම් ඒ තැන් වල වටිනාකම ඉතාමත්ම අධිකයි. ඇයි? එතන ඒ බහුලභාවයේ වෙනුවට එතන තියෙන දුර්ලභභාවයක්. එහෙනම් සතරමා භූතයා ඒක රාශි වෙනකොට නාම රූප ඇති වෙනවා. ඒ දුර්ලභභාවයේ බහුලභාවය නිසා වටිනාකම් ලැබෙනවා. ඒ වටිනාකම් වලට අනුව මේ ඇති උනේ දුර්ලභභාවය නිසා මේ ඇති උනේ බහුලභාවය නිසා ඒ පුංචි අවබෝධයේ නැතුව ඒ වටිනාකම් වලට අනුව හැලිලා ගැටිලා අනන්ත අප්‍රමාණ මේක ඉපදෙන්න කර්ම හදාගත්ත ඒ මෝඩකම දැන් අපට තේරෙනවා ඇති. ඒ දුර්වලකම දැන් අපට වැටහෙනවා ඇති. ඒ මෝඩකම සීයෙන් යුක්තව අවබෝධයටපත් කරන්න ඒ දුර්වලකම් ශක්තිමත් කරන්න ඒ අඩුපාඩු නිවැරදි කරගන්න හැම තැනම තියෙන්නේ සතරමා භූත. අපි ඇස් වලින් දකින හැම තැනම අපි මේ සතරමා භූතවල සැබෑ తත්වය දකින්නට ඕනේ. ඇයෙන හැම වචනයක් තුළම ඒ සතරමා භූතයාගේ ඒ අණුවල කම්පණය නේද? ඒ ශබ්දය කියලා කියන්නේ අණුවල භ්‍රමණ වේගය නේද? ඒ වර්ණය කියලා කියන්නේ අණුවල භ්‍රමණ වේගය නේද? ගන්ධය කියලා කියන්නේ අණුවල භ්‍රමණ වේගය නේද? ස්පර්ශය කියලා කියන්නේ අණුවල භ්‍රමණ වේගය නේද? නාම රූපවල කියන්නේ එනනම් මේ අණුවල භ්‍රමණ ගමන වේගය වෙනස් වෙනකොට ඒ වෙනස් වීමට අනුව රූප හැදෙනවා ඒ වෙනස් වීමට අනුව ගන්ධ හැදෙනවා ඒ වෙනස් වීමට අනුව රස හැදෙනවා ඒ වෙනස් වීමට අනුව ඕජාව ගලාගෙන යන ද්‍රව ප්‍රතිශතය හැදෙනවා ඒ වෙනස් වීමට අනුව පටවිය හැදෙනවා ඒ වෙනස් වීමට අනුව ආලෝකය හැදෙනවා ඒ වෙනස් වීමට අනුව ස්පර්ශය ලැබෙනවා එනම් මේ සෑම මොහොතක්ම අපි සිහිය පවත්වන්නට ඕනේ මේ ගන්ධය කියලා කියන්නේ අණු වල වෙනස් වීමක් රසය කියන්නේ අණු වල වෙනස් වීමක් ආලෝකය රූපය කියන්නේ අණු වල වෙනස් වීමක්. ඒ රූපය කියලා කියන්නේ වර්ණය කියලා කියන්නේ අණු වල වෙනස් වීමක්. කම්පනය කියලා කියන්නේ ඒ හැඟීම කියලා කියන්නේ අණු වල වෙනස් වීමක්. ස්පර්ශය කියන්නේ තණු වල වෙනස් වීමක්. ඒ වගේම ශබ්දය කියන්නේ තණු වල වෙනස් වීමක්. චේතනාව කියලා කියන්නේ අණුවල වෙනස් වීමක් අණුවල භ්‍රමණ වේගය අඩු නම් මෛත්‍රී සාගත සිටිවිල්ලක් ඒ චිත්ත වීතිය අණුවල භ්‍රමණ වේගය වැඩි නම් ද්වේෂ සාගත චෛතසිකයක් එහෙනම් මේ චෛතසික 52ම චෛතසික 121ක්ම අණුවල භ්‍රමණ වේගය වෙනස් වීම නිසා ඇතිවෙච්ච එකක් නෙමෙයිද සෑම චෛතසිකයක්ම තීරණය වෙන්නේ ඒ චෛතසිකයේ ඇදිලා තියෙන ධාරිතාවේ තියෙන අණුවල භ්‍රමණ වේගයට අනුව කියන ඒ පරම සත්‍ය විද්‍යාව තේරුම් ගන්න අපි අපෝසත් උනේ කුමක් හේතු නිසාද? එහෙනම් මේ අවබෝධය දැන් අපට ලැබුණා. මේ අණුවල නැටුමක් මේ තියෙන්නේ. අණුවල නැටුමට මම මුලා වුණා. අණු නිසා මම මේ හැම දෙයකම අවුණා. මම මේ ඇලෙන්නේ ගැටෙන්නේ අණුවල සැබෑ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න බැරි වෙච්ච නිසා අණුවලට මුලා වෙලා අණුවලට වාලෙක් වෙලා ඒ අණුවලින් ඇතිවෙච්ච පංචකාම වලට මම සේවය කළා. පංචකාමයේ නිසා මම ඒවත් එක්ක සරණාගතයෙක් වුණා. මම ඒවට ඔත්පල වෙලාද රෝගියෙක් වෙලා ඉන්නවා කායික වශයෙන් මානසික වශයෙන් පංචකාම පිනවන හැමෝම කායික වශයෙන් උම්මත්තකෙක් වෙලා රෝගියෙක් වෙලා නැද්ද පංචකාම පිනවන හැමෝම මානසික වශයෙන් එයා උම්මත්තකෙක් වෙලා මානසික රෝගියෙක් වෙලා නැද්ද ලෝභය අරඹවාගෙන ගිය හැමෝම ලෝභය නිසා රෝගාතුර වෙලා, ద్వේෂය අරඹවාගෙන ගිය හැමෝම ద్వේෂය නිසා රෝගියෙක් වෙලා, මේ ඒ හැමෝම යම්කිසි මොහතක රාගය අරඹවාගෙන ගියා නම් රාගය තුලින් එයා රෝගියෙක් වෙලා කාමයේ අරඹවා ගියා නම් කාමයේ තුලින් එයා රෝගියෙක් වෙලා රස අඹාගෙන ගියා නම් රස තුලින් කෑදරකම කියන රෝගේ දැන් එයාට වැළඳිලා නැද්ද? එහෙනම් මේ අණුවල ක්‍රියාකාරීත්වය නිසා තමයි මේ රූප වෙනස් වෙන්නේ, ගන්ධ වෙනස් වෙන්නේ, රස වෙනස් වෙන්නේ, ඕජා වෙනස් වෙන්නේ, ස්පර්ශය වෙනස් වෙන්නේ. ඒ අණුවල භ්‍රමණ වේගය වෙනස් වෙනකොට සිතවිලි වෙනස් වෙනවා. එහෙනම් සිතවිලි වෙනස් කරන්න කුමක් කළ යුතුද? අපගේ චිත්ත වීති නිර්මාණය වෙන්නේ කායික ශක්තිය තුළින්. ඒ කායික ශක්තිය පවතින්නේ ශක්ති විශේෂය පවතින්නේ තරංගයක් වශයෙන්. තරංගයේ නිර්මාණය වෙලා තියෙන්නේ අණු ඒ අණුවල භ්‍රමණ වේගය ගොඩාක් අවම තත්ත්වෙන් තියාගන්න පුළුවන් නම් බාහිර වෙන සංඥා හැම එකක්ම මේ ශක්ති පද්ධතියට එකතු වෙනකොට තියෙන ධාරිතාවට අනුව අඩු ධාරිතාවෙන් එකතු වෙන්නේ අපි දන්නවා තේපැන් වලට උණු වතුර ටිකක් දැම්මාම උණු වතුර තේ පැන් වලටපත් වුනාම තේ බවටපත් වෙනවා ව්‍යංජන වලට ඔද්දට උණු වතුර ටිකක් දැම්මාම උණු වතුර ඒ ව්‍යංජන ඔද්ද බවටපත් වෙන්නේ නැද්ද එහෙනම් අපේ ශක්තිය ගොඩාක් අඩු භ්‍රමණ වේගයකින් යුක්ත නම් එළියෙන් එන සෑම වන්න ගන්ධ රස ඕජාවක්ම ඒ හැම දෙයක් තුළින්ම ඒ ඇලීම් ගැටීමේ ධර්මතාවයක්ම මේකට වැදුනාම මේ පවතින ධාරිතාවට අනුව වෙනස් වෙලා අඩු ධාරිතාවෙන් එනවා ඒකට අනුව ඇති වෙන්නේ කුසල සිතක් සම්මා සිත සිටිවිල්ලක්. එහෙනම් සම්මා දිට්ඨිය, සම්මා සෝතය, සම්මා විඥානය, සම්මා ආජීවය, සම්මා සතිය වායාමයේ කියන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ චෛතසික පාළ වෙනවා. ඇයි? එළියෙන් එන දේ කොච්චර දැඩි චෛතසිකයක් වුණත් මොනතරම් කම්පණය වැඩි වුණත් අපගේ ශක්ති පද්ධතිය අඩු කම්පණයෙන් යුක්ත නිසා ඒකට අනුව වෙනස් වෙලා ලැබෙනවා. එහෙනම් අපි මේ කැළඹිලා මේ නාම රූප හරියට දකින්න නැතුව මේ සතර මහා භූතයගේ ක්‍රියාවලිය හරියට දකින්න නැතුව හැමදාම මේක සම්පූර්ණ අවිද්‍යාවෙන් දැකලා උම්මත්තක ස්වභාවයෙන් දැකලා අනේ මේ නාම රූප කියන්නේ ඇත්ත දේවල් කාන්තාවෝ කියන්නේ ඇත්තටම ඉන්නවා බඩමුට්ටු කියන්නේ ඇත්තටම ඉන්නවා වස්තුව කියන්නේ ඇත්තටම තියෙනවා කියලා ඒ හැම නාම රූපයක් තුලින්ම යථාර්ථය දකින්න නැතුව නාම රූප ඇත්තයි කියලා දැක්කා ඒක නිර්මාණය වෙච්ච සතරමා භූත ඇත්තයි කියන එක දකින්න මේ වෙනකොට තපෝසත් උනා ඒ නිසා රාගයට අවුනා ලෝභයට අවුනා පරිගැනීම වෛරයට අවුනා ద్వේෂයට අවුනා මෝහයට අවුනා වුණා. අපි දන්නේම නැතුව නැවත නැවත ඉපදිලා නැවත නැවත දුක් වෙනින්න සසරට වුණා. එහෙනම් මේ අඩුව හදාගනිමු. මේ අනාවබෝධය අවබෝධය බවට පත් කරගනිමු. මේ අවිද්‍යාව විද්‍යාව බවට පත් කරමු. අපගේ සියලෝම අඩුපාඩු අපි මේ සතරමා භූතයා සතරමා භූතයා වශයෙන් දකින මේ ප්‍රඥාව තුළින් මේ අඩුව නිවැරදි කරගනිමු. එහෙනම් මේ ලෝකයේ හැම තැනම තියෙන්නේ සතරමා භූත සතර මා භූත කියන්නේ ස්වභාවයන් අතර පඨවි ස්වභාවය, ද්‍රව ස්වභාවය, වායෝ ස්වභාවය, තේජෝ ස්වභාවය මේ අය ඒකරාශි වෙනකොට තම තමන්ගේ ප්‍රමාණයන් වලට අනුව ධාරිතාවට අනුව විවිධ නාම රූප ඇති වෙනවා. ඒ සෑම නාම රූපයක් තුලම ඒ ඇදෙන සෑම සතර මා භූතයක්ම අණු වලින් නිර්මාණය වෙච්ච නිසා ඒ අණු වල ප්‍රතිසතයට අණුව භ්‍රමණ වේගයක් තියෙනවා. ඒ භ්‍රමණ වේගයට අණුව වර්ණ ගන්ධ රස ඕජා කියලා එකක් ඇති වෙනවා. ආලෝකය කියලා එකක් ඇති වෙනවා. ඒ හැම දෙයක් තුළින්ම වටිනාකම තීරණය වෙනවා. දුර්ලභ ගණේ එකක් කියලා ඇති වෙනවා. බහුල ගණේ එකක් කියලා ඇති වෙනවා. ඒකට අනුව වටිනාකම් තීරණය වෙනවා. ඒ වටිනාකමට අනුව හැලීම් ගැටීම් නිර්මාණය වෙනවා. ඒ හැලීම් ගැටීම් වලට අහුවෙලා අපි ලෝභ දේශ මොහ රාග වෛර වලට උරුමකාරයෝ වෙනවා මෙන්න මේ සැබෑව තේරුම් ගන්න මෙන්න මේ යථාර්ථය තේරුම් ගන්න මෙච්චර කාලයක් අපට උනේ මොකද්ද අපි මොන වගේ ලෝකයකද ජීවත් උනේ අපි මොන වගේ ජීවිතයක්ද ගත කළේ මෙන්න මේ යථාර්ථය තේරුම් අරගෙන දැන්වත් තථාගත ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයට පිං සිද්ධ වෙන්න ඒ මාබෝසතාණන් වහන්සේගේ පාරමිතාවට පිං සිද්ධ වෙන්න මේ අඩුව හදාගන්න අද මේ ලබාපු මිනිසත් භවය ඒකාන්ත වශයෙන්ම ඊතර කරනවා කරනවාමයි රාත් බෝධියෙන් පිරිනිවන් පාවනවාමයි මට තවත් මේ නාම රූප වලින් කම්පා ලැබෙන්නේ සංඥා සංස්කාර වලින් කම්පා හැදෙන්නේ සලාතන වලින් මම කිසිම කෙලෙසයක් අදාගන්නේ ඒ සියලුම දේවල්ට මුල් වෙච්ච අවිද්‍යාවෙන් මම නිදහස් වෙනවා විද්‍යාවට මම සමවදිනවා විද්‍යාවෙන් ජීවත් වෙන්න චිත්තානුපස්සනාව කියන සීය මම පැය 24ම වඩනවා කියන ඒ ප්‍රතිපත්තිමය පූජාවට දැන් එකඟ වෙන්න එහෙනම් අපේ ජීවිතයේ වැරදිච්ච අවස්ථා අනන්තයි අප්‍රමාණයි. මුලාවෙච්ච අවස්ථා අනන්තයි අප්‍රමාණයි. අවිද්‍යාවෙන් පංචකාමයන් අඹාගෙන ගිය අවස්ථා අනන්තයි අප්‍රමාණයි. ඒ හැම දුර්වලකමක්ම තේරුම් අරගෙන හැම වැරදිච්ච තැනක්ම දැන් නිවැරදි කරගන්න. දැන් කාලය පැමිණියා. එහෙනම් මේ අස්වැන්න කපා ගන්න. දැන් අපට නියමිත කාලය ලැබිලා තියෙනවා. අද මේ ලෝකයේ මාර්ගඵලලාභින් බී වෙන අවස්ථාව සම්බුද්ධ ශාසනයේ නිවිච්ච පානට අලුත් තිරයක් දාලා දාලා නැවත තෙල් දාලා නැවත මේ පාන ආලෝකමත් කරන දල්වන කාලයේ පැමිණියා. එනම් පාන දල්වනකොට ආලෝකයේ වීදෙනවා. හැම කෙනාම මේ යථාර්ථය තේරුම් ගන්නවා. හැම කෙනාම පරම සත්‍ය තේරුම් ගන්නවා. ගොඩාක් මාර්ගඵලලාභින් බී වෙනවා. එනම් මෙච්චර කාලයක් ඇස් දෙක බැඳගත්තා වාගේ ඇස් කන වෙච්ච මිනිස්සු අන්ධකාරය අතගගා හොයනවා වාගේ අපි මේ ලෝකයේ ධර්මයේ කියලා එකක් හිතාගෙන අපි අන්ධකාරය අතගගා අපි ඉමාගාත යන අබ්බගාතේක් වාගේ අපි අතරමං වෙලා කරවලේ ඇවිද්දා කරවලේ මාව තෙව්වා දැන් මේ ලෝකේ හැම තැනම මාවත කියන්නේ කුමක්ද කියන එක ආලෝකමත් කරලා මාවත එලි වෙලා තියෙනවා දැන් අපි දැක්කා නාම රූප කියන්නේ මොනවද ඒ තුලින් වන්න ගන්ධ රස ඕජා ඇති වෙන්නේ කුමක්ද පඨවි ආපෝ තේජෝ වායෝ කියන්නේ කුමක්ද ඒ අණුවල භ්‍රමණ වේගයට අණුව වෙනස් වෙන දේවල් නිසා අපිට ඇති වෙන ඇලිම් ගැටීම් මොනවද ඒ ඇලිම් ගැටීම් වලට අණුව ඒ වටිනාකම් වලට අණුව කෙලෙස් වලට අවුවෙලා මම මෙච්චර දුක් විඳිනවා නැවත නැවත භවගාමී වෙනවා මේ සෑම දුර්වලකමක්ම අපි තේරුම් ගත්තා. දැන් අපේ මාවත සම්පූර්ණයෙන්ම ආලෝකමත් වෙලා ඉවරයි. මාවත එළි වෙලා ඉවරයි. දැන් ඉඳලා අපි තිසරණේ සරණ යමු. මේ මොහොතේ ඉඳලා භාග්‍යතුන් වහන්සේගේ ඒ දේශනා කරපු නිර්වාණ ධර්මයේ ඒ මාවතේ අපි ගමන් කරමු. අපේ අඩුපාඩු අපි අදාගනිමු. සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් තමයි හදින්දලා අපේ එකම ආස්වාසය ප්‍රාස්වාසය අපගේ සෑම තප්පරයක්ම අපි ජීවත් වෙන්න ඕනේ අපේ විමුක්තිය සත්‍ය වෙනුවෙන් සෑම මොහොතක්ම අපි ගත කරන්නට ඕනේ සංසාරේ ඉපදීම නවත්තන්න. එහෙනම් මේ මොහොතේ ඉඳලා මේ ප්‍රඥාව අවබෝධය මේ දැනුම අපි පාවිච්චි කරන්නට ඕනේ ආයෝජනය කරන්නට ඕනේ අපේ සංසාර විමුක්තිය පිණිස එනනම් මේ ධර්ම දේශනාව අපේ චරිතය වෙනස් කළා මේ අවබෝධය අපේ උම්මත්තක ස්වභාවයෙන් අපිව නිදාස් කළා මේ ප්‍රඥා අවබෝධයේ දැනුම අපිව සසරෙන් එතර ඒ අවශ්‍ය සියලුම කමඨාන් බවට පත් වුණා එනනම් මේ මොහොතේ ඉඳලා මේ දැනුම උපයෝගී කරන්න මේ අවබෝධයේ කමඨාණක් වශයෙන් වඩන්න මේ ප්‍රඥාවේ මායя පරාජය කරන්න දසමාර සේනාව අද දස අකුසල් වලින් අපි ආක්‍රමණය කරගෙන ඉන්නවා සියලුම මාරයන්ට පාර දෙන්න මේ අවබෝධය තුලින් සියලුම දෘෂ්ටි ටික ගලවලා දාන්න සියලුම මිත්‍යා දෘෂ්ටි වලින් නිදාසලා සම්්‍යද්දෘෂ්ටික ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වෙන්න හැමතැනම තියෙන්නේ සතරමා භූත සතරමා භූත පවතින්නේ සතරමා භූතවල තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන ස්වභාවයන් වලින් ඒවල තියෙන භ්‍රමණ වේගයට අනුව ඒ අණුවල ධාරිතාවට අනුව ඒවා එකතු වෙන ප්‍රමාණයන් වලට අනුව නාම රූප ඇති වෙනවා ඒවා දුර්ලභද ඒවා බහුලද කියනකට අනුව වටිනාකම තීරණය වෙනවා ඒ වටිනාකමට අනුව ලෝභ දේශ මොහ රාග වෛර නිර්මාණය වෙනවා ඒක පංචකාම නිවීමේ කැමැත්ත නිසා පංචකාම වලට තියෙන වැඩි ආසාව තෘෂ්ණාව නිසා අපි කෙලෙස් වලට උරුමකම් කියාගෙන ඉමිකම් කියාගෙන නැවත නැවත මේ ලෝකේ ඉපදෙනවා මේ අඩුපාඩු අද ඉඳලා අදාගනිමු අද ඉඳලා අපේ රාත්බෝධියට වැඩ කරමු මේ මොහොතේ ඉඳලා මේ උම්මත්තක ස්වභාවයෙන් අපි නිදහස් වෙමු පරම සත්‍ය දැනගෙන පරම සත්‍ය දැනගෙන ගමන් කරන ආර්ය ශ්‍රාවකයෙක් බවට අපිපත් වෙමු එහෙනම් මේ අවබෝධය දැනුම ප්‍රඥාව අපගේ විඥානවල bitter වී වශයෙන් හොඳට වපුරා ගන්න හොඳ හොඳට අස්වද්දන්න නිතර නිතර මෙනෙහි කරන්න සී කරන්න සෑම සෙනයක් ගානේ මොහොතක් ගානේ තප්පරයක් ගානේ පුරුදු පුහුණු කරන්න සියලු කෙලෙස් වලින් නිදහස් වෙන්න ඒකාන්ත වශයෙන්ම රාත්බෝධියෙන් පිරිනිවන් පාන්න මේ ධර්ම දේශනාව කමඨාන මේ කමඨාන තුලින් ලබාගත් අවබෝධය ප්‍රඥාව දැනුම ඒකාන්ත වශයෙන්ම අපි සියලු දෙනාවගේම පිරිණිවීම පිණිස හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි